කියලා දෙන්නා. මේ අනුව පිළිපදින්නට ඕන. ඒ පිළිපැදීම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ධම් දීමෙන් ලැබෙන්නේ ලෞකික සත්‍ය සම්පන්න අවබෝධ සත්‍ය සම්පත් පමණක් බව මේ දන්නවා. ඒ ලෞකික සත්‍ය සම්පත් භවෝග සත්‍ය සම්පත් වැරදි ආකාරයට පරිහරණය කිරීම නිසා ඒ දාන දීමේ කුසල සම්පේතයෙන් කෙනෙකුට දුගතිගාමී වන්නට අවකාශ ඉඳ ප්‍රස්ථාති වෙනවා. දන් දීලා ඒකෙන් ලැබෙන ලෞකික සතු සම්පත් ඒවට බොහොම තණ්හාවෙන් යුතුව මසුරුකමෙන් යුතුව කටයුතු කරපුවය ඒ ලැබුණු වස්තුවට ආශා කිරීම නිසාම പ്രേත ලෝකවල උපදින අවස්ථාවේ තිබෙන්නට පුළුවන් මේ ආකාරයෙන් මේ දාන දීමෙන් සංසාරයේ දුගතියට යන පක්ෂයට පත් වෙනවා සමහර අය මෝඩකම නිසා ඒ නිසා දානයක් දීමේදී ප්‍රඥා සම්ප්‍රයුක්ත වේතුමයි ඥානය සම්ප්‍රයුක්ත වේතුමයි එසේ කරන අයට එහෙම වන්නේ අනිත් අතින් දානයක් දීමෙන් මේ ලෞකික සත සම්පත් පාදක කරගෙන කෙනෙකුට නිවන් යාමට අවශ්‍ය ගුණ ධර්ම දිනු කර ගන්නත් පුළුවන් ඒ කියන්නේ දම් දීලා ලෞකික සත සම්පත් දෙන කෙනෙක් නම් ඔහුට භාවනා කරන්නට අවස්ථාව තිබෙනවා. ඕනෑම අපි කිව්වොත් භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා භාවනා කරන්න කියලා එහෙම යන්නත් පුළුවන්. එදින්දා වේලවත් සම්බ කරගන්නට බැරි දුප්පත් ධනසක මිනිහෙකුට හැම කිව්වොත් එහෙම සමාන දෙයක් භාවනා පන්තිකට ගිහින් භාවනා කරන ඔබත්තර දාන කියලා එතකොට එයාට ජීවත් වෙන්න තත්ත්වයක තමයි නැහැ පවුලන නලතු ගන්න හැකියාවමුත් නැහැ එතකොට ඒ වෙලේ කෙනෙකුට ඒ නිවම්බර ගමන් කියන සමකාශයක් ලැබෙන්නේ ඒ නිසා දන් දෙමින් ලැබෙන කුසල ශක්තිය වක්‍ර වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු වන්නට පුළුවන් ඒක ප්‍රඥාව තියෙන කෙනෙකුට එහෙම සිද්ධවන්නේ නැත්නම් ඉතින් දානෙදී මම ලැබෙන කුසල ශක්තිය තුළ සංසාරයේ දෙගෙන් දෙකට දෙගෙන් දෙකට දෙක් ගැස්සි දෙක් ගැස්සි යන එක තමයි සිදුවන්නේ. මේක අදහස් කරන්නේ මේ දන් දෙන්න දෙපා කියලා. මොකද පින්නම් පාන්තිකම ජීවත් වන දේවල් කියනකොට බුදුරණන් පින්නම් පාන්තික ජීවත් වෙනවා. පස්සේ බුදුරණන් කියන්නේ මහත්මත් එහෙමයි. ඒ දක්වාම පින්නම් පාන් මොහොත දක්වාම හොඳින් පහසු ජීවිතයක් ගත කිරීමට නම් දන් දීලා පිළිවෙන්නට ඕනේ. එතකොට තමයි ඒ අවශ්‍ය දේවල් ලැබෙන්නේ. මේ දන්නවා සීලදී මහරහතන් වහන්සේ, සීලදී මහරහතන් වහන්සේ මහා කැලයක් මැදින් ගියා. මහා කාන්තාරයක් මැදින් ගියා. දානෙ ඒ කවදාවත් ගන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කැලයක් මැදින් නැත්නම් කාන්තාරයක් මැදින් මිනිසු නැති ප්‍රදේශයක් හරහා ගමන් කරන විට අහනවා මේ සීලදී මහරහතන් වහන්සේ කියනවාද කියලා. එතකොට දෙවියනේ හාමුදුරුවෝ ඉනෝයි කියලා කිව්වොත් එහෙනම් එහෙනම් සුසම් ප්‍රශ්නය අපි යමු කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ දෙක්ක පිළිසක් කරනවා අර සිනමයේ මහත්කාරයන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා ඒ යන අපේසටත් එක්කම දානමානාදී ලැබෙනවා කිසිමාලු පාඩක් නැහැ. ඕකේ මානසික තමයි නෝසන කියන මහරහතන් වහන්සේ කෙනෙක් එක්ක ওই ජීවිත කාලයම බඩගින්න සිටියේ. ඒ කියන්නේ පින්න පාටේ කොච්චර කියන්නේ මේ බස් හැන්ඩ්ලක් වගේ සාමාන්‍ය සුළු ප්‍රමාණයක් යමන සංජීවිතයකට ගන්න දවස් ප්‍රමාණයක් ලැබෙන්නේ ඒක මොන ජීවිත කාලෙම බඩගින්නේ හැටි. ඉතින් මේ විදිහට දානමය පුණ්‍ය සංස්කෘතණය රහස් තුනක් අවශ්‍ය සබර සම්පන්න ලැබීමට ඒ කියන්නේ ජීවිතයේ සෝෂේ පහසෙන් ගෙනියන්නට ධන දීලා තිබෙනවා. නමුත් ධනය දීලා ඒ ධනය දීලා එකපාරටම නිවනට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට විශේෂයෙන් මේකෙන් නිවන සම්බන්ධට හැකියාවක් නැහැ. ඒ නිසාම දානන් දක්වා සම්පච්චයකට කියලා බුදුරජාණන් වහන්සේ කියන ස්ථානයක් තියෙනවා. දානයක් දීලා ඒක ප්‍රතිවික්ෂා කරනවා, නුවණින් විමසනවා, නුවණින් විමසගෙන සද්දකින්නවා කියන එකයි මේ අදහස. එතකොට මේ දානය දීලා කොහොමද නුවණින් විමසන්නේ කියන කාරණාවයි අපි මේ කියන්නේ. මෙහෙමයි නුවණින් විමසන විට ඒක භාවනාවේ පුණ්‍ය ශක්තියක් ආ විශේෂම විදර්ශනා භාවනාවේ පුණ්‍ය ශක්තිය ඒ කුසල ශක්තිය එක එල්ලේම නිවන් ලබා ගැනීම සඳහා හේතු උපනිශ්‍රය වෙන කුසලයන් බවට පත් වෙනවා. ඒ දානය දුන්නාට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ කළ යුතු ආකාරය ඔය කිසිම පොතක සඳහන් වන්නේ අපිට තේරෙන ආකාරයට ප්‍රකාශ කරනවා ඒක අනිත්‍යතෝ පස්සෙකදී දුක්ඛතෝ පස්සෙකදී අනාත්මතෝ පස්සෙකදී හේතුඵලතෝ පස්සෙකදී පටිච්චසමුප්පාදතෝ පස්සෙකදී ධාතෝ පස්සෙකදී නැත්නම් සතුවර්ණ සංච වශයෙන් පස්සෙකදී ආදී වශයෙන් අපිට කියන්න පුළුවන් මේ අපොතල තියෙන වචනේ මගේ කටතාවු වචන. එතකොට මේ දහනයක් දුන්නාට පස්සේ ඒක නුවණින් පස්සේ උත්සාහ කරන්නේ කොහොමද කියන අනිත්‍යතෝ පත්‍ය අනිත්‍ය වශයෙන් මේක පත්‍යේශනා කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? දානයක් දීමේදී විවිධාකාර කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා කරනවා, මානසික ක්‍රියා සිදු කරනවා. ඒ කවර කුසලයක් කියන්නේ දෙවල් මේ මේ මේ කියන කාරණා ඒකාන්තයෙන් මේ සෑම කුසලයක් කරනවා දාලා ඒ සෑම කුසලයක් මේ විදිහට පත්‍යස්ථා කරන්න පුළුවන් වෙන්න තොම કોઈ කුසලයක්. එතකොට ඒ කරනලද දාන දීම නම් උදාහරණයක් ගත්තේ දාන දීම සම්බන්ධයෙන් කරනලද සෑම කායික ක්‍රියාවක්ම කායික ක්‍රියාව කරලා ඉවර වෙනකොටම ඒ ක්‍රියාව ඉතින්ම නිරුද්ධ වෙනවා නැති වෙනවා. වාචික ක්‍රියාව ඉතින්ම නැති වෙනවා කියන පිට කරනවා ආයදානය හා සම්බන්ධ විවිධ දේවල් කියනවා ඒ ඔක්කොම එතනම නැති වෙනවා. ඒ වගේම මේ හා සම්බන්ධ මානසික මානසික දේවල් සිතන ඒ මානසික ක්‍රියාව කොහොම නැත්තටම නැතිනවා. ඒවා ඒ ආකාරයෙන් කායික වාචික මානසික ක්‍රියා කුසල කර්මයේ හා සම්බන්ධ වේ සෑම ක්‍රියාධර්මයක්ම අනිත්‍යයේ ආකාරයෙන් පසුව දකින්නට පුළුවන් වෙනවා. මේ පරිපස්සේක්ෂාව කරන්නේ කුසලයේ කරාට පසුව. නිදහස් වේලාවක වේක වේලාවක. එතකොට ඒ ආකාරයෙන් ඒ කායික වාචික මානසික ක්‍රියා වශයෙන් සිදුව ධර්මතාවයන් අනිත්‍යතාවම පමණක් දැකීම ප්‍රමාණවත් වන්නේ. එතකොට කල්පනා කරන දානය දීමේදී යම් මේ උදාහරණයක් දානය ගැන කතා කරන ඕනෑම කුසලයකට මේ කතාව වෙනම ප්‍රකාශ කරන අය කරුණ ඒක කොහොමද කියන්නේ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය ගැන සිහිපත් කරන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් දානයක් දීමේදී ප්‍රධානයෙන්ම හේතු වන චේතනාව මෙයා දන්නවා චේතනාව අභික්කේ කම්මවදාන් කියන එක. චේතනාව තමයි මහාන කර්මය කියලා මම කියන්නේ. චේතේත්වා කම්මං කරවති කායේන මාචා මනස. මේ චේතල තමයි කයින් වචනේ මනසින් මේ කාය පුණ්‍ය ක්‍රියාව අපසල ක්‍රියාව සිදු කරන ලබන්නේ. කුසල කුසල කම්මයන් සත්‍යන්නේ ඒ ආකාරයෙන් චේතනාව ප්‍රමුඛ වෙන නිසා. එතකොට මේ චේතනාව සහිත සිතිවිලි රාශිය තමන්ගේ සිත තුළ ඇති වෙන ඕනෑම කුසලයක් අකුසලයක් භාවිතාවක් කරන විට. ඒකෝට ඒ චේතනා සහිත සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම ඇති වෙනවා නැති වෙනවා කියන්නේ කියලා දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ චේතනා රචනාවට පස්සේ අර කලින් කියපු කායික වාචික මානසික ක්‍රියා සිද්ධ නැතිවෙනවා. ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන එක පහළවන්නේ චෛතසික ධර්ම, තමාගේ සිත තුළ නාම ධර්ම. ඒ නාම ධර්ම සියල්ලත් ඇති නැති ව්‍යාපාරේ නොවනින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දාහය දීම දැන් අපි උදාහරණයක් ගන්නේ දාහය දීම සම්බන්ධයෙන් විවිධාකාර වේදනා ඇති වෙනවා. සමහර විට දුක් වේදනා ඇති වෙනවා පුළුවන්. බොහෝ සමහර විට සැප වේදනා ඇති වෙනවා පුළුවන්. සමහර විට බොහෝ විට මදහස් වේදනා ඇති වෙනවා පුළුවන්. ඒකෝට මේ සැප හෝ දුක් හෝ මදහස් මේ සියලුම වේදනාවන් ධානයේදී සම්බන්ධයෙන් සිදු ඇතිවෙනවා නම් මේ ධානයේ පුණ්‍ය ක්‍රියා විවර වෙනකොට මේ ඒ සියලුම වේදනාවම අනිත්‍ය කියන්නේ. ඒ වේදනාව මෙතන මෙතනමයි ඇතිවෙන උපදේශමය නැති වෙන තේජී ආකාරය දකින්නට පුළුවන් වෙනවා. ඊළඟට ධානයේ සම්බන්ධයෙන් පහළන වේදාකාර සංඥා මේ අසවල් දේ මේ අසවල් දෙලොම මේ අසවල් පාසල ආදී විවිධ ආකාරයේ සංඥා පහළ වෙනවා ඒ වගේම මේ දාන සීල සම්බන්ධයෙන් කායික ක්‍රියා කරනකොට ඒවා පිළිබඳ හැඟීමක් සංඥාවක් ඇති වෙනවා වචන පිටකොන්දේ හා සම්බන්ධ සංඥාවල් පහළ වෙනවා මේ විදිහට තමන්ගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල සංඥා ස්කන්ධය දානමය පුණ්‍ය ක්‍රියාව හා සම්බන්ධයෙන් ඇති නැති ආකාරයේ පස්ව නුවණින් විස්තර බලන්න ඕනේ ප්‍රතිවික්ෂා කරනවා කියන්නේ ඒකයි මොනේ දුර්සම් බලන. එනකොට ධානයේදීම සම්බන්ධයෙන් පහළ වෙන විශාල විඥාන ස්කන්ධය. විඥාන කියන්නේ චක්ක සෝත ධාන ජීවකාය මනෝ කියන විඥාන කොටස් හය තමයි. ඒ ධානයේ දීම සම්බන්ධයෙන් මනෝ විඥාන මනසින් විඥාන වල තියෙන බව මේ දන්නවා. ඒ වගේ මේ ධාන වස්තුන් දකින්නට චක්ක විඥාන ආදී තියෙනවා. ඒවා සම්බන්ධ වචන පිට කරනකොට ඒ දාන පිළිවෙල කිරීමේදී තියෙන ශබ්ද දැනගන්නා විට සෝත විඤ්ඤාණය කියලා. ඒ වැස්සොන්ද වර්ගාදී ගඳ නැත්නම් වර්ගවාදී විතර දාන විඤ්ඤාණය කියලා. දිවෙකම යවනම දුන්නේ බුද්ධලියම් තාදීට ජීවා විඤ්ඤාණය කියලා. කයෙන් ඒවා ස්පර්ශ කිරීමේදී කාය විඤ්ඤාණ කාලය. මේ ආකාරයෙන් විඤ්ඤාණ කොටස් හයක් ඇති ඇති නැති නැති ගියා කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඒ ඕනෑම කුසල කර්මයක් අකුසල කර්මයක් කියන්නේ මේ ධර්මතාවය තමයි සිදුවන්නේ. එතකොට මේ ආකාරයෙන් වේදනාව සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ ධර්ම හතර ඇති නැති නැති නැති යනවා. එහෙම ඇතිවෙන්නේ නැති යනකොට තමන්ගේ රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැති වෙනවා. රූපස්කන්ධය පවතින හේතු හතරක් තියෙනවා මේ හතරක් ගන්න කියලා කර්ම චිත්තේත්වා හරකය. අරුණීමේදී රූප තමන්ගේ ශරීරයේ රූප කොටස් ඒක පාඩියෝගේ ඇති නැති නැති නැති යනවා. ඊළඟට චිත්ත නිරමයේ නිත්‍ය නිසා සීත උෂ්ණය නිසා පහළ වෙන රූප කොටස් තියෙනවා සීතේ දාග වෙනම රූප කොටස් පහළ වන උෂ්ණේ දාග තවත් වෙනත් විදිහේ රූප කොටස් පහළ වෙනවා එතෙන් තුන සීත උෂ්ණ වෙනස් වීමට අනුව ඒක නිසා පහළ වෙන රූප කොටස් ඔය කියන්නේ නැති නැති ඒවා භාගය ඒවා තියෙනවා පැවතුන නැති ඊළඟට ආහාර නිසා අපේ රූප කොටස තියෙන ආහාර ප්‍රත්‍ය තියෙන තේක ආහාරයේ තියෙන තරකල් ඒ ආහාර වලින් ඇතිවෙච්ච රූප කොටස ඇති වෙනවා වදිනවා නැති වෙනවා ඒක ආහාර ප්‍රත්‍ය නැති වුණොත් ඒ නිසා තියෙන රූප කොටස ලැබීමක් නැති වෙනවා මේවත් මේ මොලේ ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව මේ දාණය දීම සම්බන්ධයෙන් පහළ වුණු සිදුවීම් තියෙනවානේ අර කියන ජයත චේතසික ධර්ම. ඒ කියන්නේ නාම ධර්ම. මේ නාම ධර්ම චිත්ත තුළ පහළ වෙනකොට ඒ ඒ සිත නිසා රූප ධර්ම ඇතිවෙන සමන්ගේ ප්‍රයතන. ඒ කියන්නේ චිත්තජ රූප පහළ. මේ චිත්තජ රූප ධර්මයන් හැදෙන්නේ පාතිමින් නැතිවෙන යන. එතකොට මේ දානමය පුණ්‍ය ක්‍රියාව කියලා අපි කියනවා නම් කියන්න තියෙන්නේ මේ කියනකට පංචස්කන්ධ ධර්ම ඇතිවෙමින්, පැවතෙමින්, නැතිවෙමින් යන ක්‍රියාදාමයට. ඒක මේක අවිඥාණයෙන් යුතු පුද්ගලයෙකුට මෝඩකම යුතු පුද්ගලයෙකුට තේරුම් ගන්නට අවබෝධ කරගන්න බැහැ. මම දායන දුන්නා මම කුසල කර්මය කළා කියන වැරදි දෘෂ්ටියෙන් තමයි එන්නේ. නමුත් මෙතන සිදුවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක්. නිරන්තරයෙන්ම නැති වෙන දිනම කියන එක අවබෝධ විය යුතුයි. මේ අවබෝධය වෙනකොට Tamanne පැහැදිලිවම තේරෙනවා නම් මේ පංචස්කන්ධ ධර්මය ඇතිවීමක් නැතිවීමක් කර මෙතන වෙන මොකක්වත් සිදුවෙන්නේ නැහැ කියලා. ඒ සත්‍යේශ කරන අවස්ථාවේ අපි හිතනවා දැන් මේ දාන දීලා ගියගෙන තියෙන නිවන තියෙන වෙලාවක මේ මේ ආකාරයෙන් පස්සේ වලින් විමසනවා කියන්නේ ඒ නෝෂින් විමසන විට පහළවන්නේ මොකක්ද කියලා ඊළඟට බලනවා. ඒකට දාණය දෙන්නේ නුවණ ජනසත්. මේ අවස්ථාවෙත් ඇතිවෙන්නේ නැති වෙනන්නේ පංචස්කන්ධ ධර්මමයි. වෙන මොකක් වන්නේ? ඒ දානමේ පුණ්‍ය ක්‍රියාව ඒ අවස්ථාවේදී අරමුණක් වුණා ඒ සිටිවිද ධර්මය ඒකෙන්ද කුසලෝ ධම්ම කුසලස ධම්ම සාරමං පච්චේන පංචවෘති කියන බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩ තියෙනවා. ඒවා විස්තර කරන්න යනවා. ඒ වෙලාවේදී මේ දානමය කුසලය අරමුණක් වුණා ඒක සිටින ධර්ම ඇති කර ගැනීම සඳහා ඒ දානේ සමාගයේ සිට මේ සංඥා ඇති වුණා සංඥා ඇති වුණා වේදනා ඇති වුණා සංඛාර ඇති වුණා ඔය තියෙන තියෙන අනුපිළිවෙලටයි මම මේවා කියන්නේ ඇති වෙන මේ ආකාරයෙන් තමයි ඒ සමතර රූපස්කන්ධයේ ධර්මතාවය ඇතිවෙන පැතින ඇතිවෙන යනවා එතකොට මේ සිහිකත් කරන නුවණින් මෙනෙහි කරන අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයන් මේක මම මෙනෙහි කරනවා නෙවෙයි මගේ මෙනෙහි කිරීමක් නෙවෙයි මෙතනත් පහළවන්නේ මේ පංචස්කන්ධ ධර්ම. මේ පංචස්කන්ධ ධර්මයි මොනවද කරන්නේ කියලා හිතනවා. එතන පහළවන්නේ සංස්කාර ස්කන්ධයට ධර්ම ටික. එතකොට මේවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මෙන්න මේ අනිත්‍යතාවය මේ මොහොතේ හැටියට දකින්නට පුළුවන් නම් ඒකම සමහර වෙන්නේ කෙනෙකුට නිවන් ලබා දීමට හේතු වෙන භාවනාවක් වන්න තියෙනවා. ඒ කියන්නේ පාරමිතා ශක්තිය තියෙනකොට වඩා මේකම ඇති නිවන් යාම සඳහා මේ විදිහට අනිත්‍ය වශයෙන් බලන එක ඉතාමත්ම පහසු ක්‍රියාදාමයක්. ඒ කියන්නේ මේක ඕනෑම මොනෙක් කෙනෙකුටම කරන්න පුළුවන්. ඊට අමතරව මේක බලන්න පුළුවන් ධාතු සෝපච්චේ ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ දානයේදී දාන දෙන ලද වස්තු වලට අපි වේදනාව දාලා කතා කරන පළතුරු වලට අස්වාදී අස්වාදී එළවලුට මේ අසෙලවල මේ එළවලු වාත් ආදී වලට විදාමනම් දාලා අපි කතා කරනවා. මේ සෑම වාහන වස්තුවකම දෙන ලද දාන වස්තු සෑම දෙයකම තියෙන්නේ පටේ අපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර පමණක් කියන අවබෝධය ඇති කර ගන්නවා. අපි දානයක් දුන්නයි කියන්නේ මූල ධාතු හතරක් පරිත්‍යාග කළා කියන එක. එතකොට ඒ දාන වස්තු වශයෙන් ඒ ධාතු වශයෙන් දකින්න එක. ඊළඟට සමාන්‍ය දානේ දෙන පුද්ගලයා දෙපැත්තෙන් බැලුවොත් මොනවද තියෙන්නේ සමාන්‍ය රූපස්කන්ධය නාමස්කන්ධය කියන රූපස්කන්ධය තුළ පටිඝාපෝ තේජෝ වායු ධාතු කියන ඕනම ආකාශ ධාතු ගන්න පුළුවන්. මේ ධාතු පහ සහ සමාන්‍ය විඥාන ධාතු ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දාහනේ දෙනු ලබන පුද්ගලයාගේ පැත්තන දාඨයාගේ පැත්තන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් අර පටවියා පොතේ ජෝවායෝ ආකාශ විඥාන කියන ඒ ධාතු මාත්‍ර ඇතිවෙන්නේ නැතිවෙන යාම පාඩයි. එතකොට දාහනේ පිළිගන්න ආයේ පැත්තෙන් මොකද්ද තියෙන්නේ? එතන තියෙන ස්ථාන පටේ ආපෝතේජෝ වායෝ ආකාශ කියන රූපස්කන්ධය සහ නාමස්කන්ධය. දැන් බුද්ධ ප්‍රතිමාවට ප්‍රේදාන පිළිගන්නා රූපස්කන්ධය විතරයි නාමස්කන්ධය නෑ මේ විදිහට තේරුම් ගන්නට ඕන. ඒ විදිහට රූපස්කන්ධය සහ නාමස්කන්ධය තමයි එතන තියෙන්නේ මේ රූප ධාතු ටිකක් විඥාන ධාතු ටිකක්. එතකොට තමයි තේරෙනවා දාන වස්තු සනිකර ධාතු කොටසක් දාන දෙන මම ධාතු කොටසක් දානේ පිළිගන්න අය ධාතු කොටසක් මේවා සිහිපත් කරන්නේ ධාතු කොටසක් කියන. එන්න මේ විදිහට හරියට මේක තේරුම් ගන්නවා නම් සිහිපත් කරන අවස්ථාවේ පහළවන්නේ මොකද්ද කියලා බැලුවාට පස්සේ තමයි තේරෙන්න ඕන මෙතන මේ විඥාන ධාතුවයි ක්‍රියාත්මක වන්නේ මේ රූප ධාතුවයි පසුකින් ඔය ක්‍රියාත්මක වී යනවා කියන්නේ. ඒ විඥාන ධාතුවත් ඇති වෙනවා ප්‍රවතිනවා නැතිනවා විඥාන කියන්නේ මෙතන රූප වේදනා සංඥා සංඛාර කියන පංච විඥාන කියන පංචස්කන්ධයේ රූපේ හැර අනිත් ස්කන්ධ හතර තමයි මෙතන විඥාන කියන කතාව කියන්නේ විඥාන ස්කන්ධේ පමණක් නෙවෙයි. එතකොට මේ ධාතු කතාවේදී වශයෙන්මයි අපි ඒක තේරුම් ගත යුතු වන්නේ. එතකොට Tamanට තේරෙන්නට ඕන මේ ආකාරයෙන් මෙතන දහස ටිකක් ඇති වෙනවා පවතිනවා නැතිනවා මේ දහස් වණුත් කියනවා ඒක නිසා මේවා ඒකාන්ත වශයෙන් මේ දහස පොඩවල් පවත්වාගෙන යන්නේ ඒකාන්ත වශයෙන් දුකක්. ඒ වගේම මේවා තමන් හෝ තමන්ට අයත්දන්න නෙවෙයි මේ අනාත්මයි කියලා එහෙම නුවණින් විමසන්නට ඕනේ. ඒ බහ ඒක විමසන අවස්ථාවේ පහළවන්නේ ධාතු කොටස් ඒවත් අනිත්‍යද ප්‍රයනාත්මයි කියලා විමසන්නට පුළුවන්කම තියෙනවා. මේ අවස්ථාවේදී වුණ කෙනෙකුට නුවණ සිතපත් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි පාරමී ශක්තිය දිනු වෙලා තියෙනවා නම් පමණක්. ඒ කියන්නේ සතිය දිනු වෙලා සමාධිය දිනු වෙලා ප්‍රඥාව දිනු වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම වැඩිලා නැත්නම් ඉන්ද්‍ර ධර්ම වැඩිලා බල ධර්ම වැඩිලා බුද්ධ ධර්ම වැඩිලා නැත්නම් ඔය සතර සතිපට්ඨාන දනෝ කවර එකක් හෝ සතර සතිපට්ඨාන ඇතුළේ සත්‍යස් බෝධියට පාසල දානවා නම් කවරක් හෝ වෙන්න තියෙනවා මේ ඒ දුක කොටසක් වෙන්න තියෙනවා නම් ඒ තුලින් කෙනෙකුට නිවන් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා මේ විදිහට දහසු වශයෙන් කෙනෙකුට ටිකක් ප්‍රඥාව තියෙන කෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් නැත්තම් මේ දානමය පුණ්‍ය ක්‍රියාව දුක්ඛතෝ පච්චේ දුකක් වශයෙන් සහ දුක් සමුදය සත්‍යයක් වශයෙන් කියන්නේ අරුසම් කියලා නම්ලා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ දානෝදීදී ওই වස්තු ශාන්නට ඕනේ, දෙවිල කරන්නට ඕනේ, මේකට ඕනේ විවිධාකාර කුසල ක්‍රියාවක් කරන විට, අකුසල ක්‍රියාවක් කරන විට ඕනෑම ක්‍රියාවක් කරන්නේ මේ විදිහට මේක කරන්නට ප්‍රථමයෙන් කලින්ක ක්‍රියාදාම රාශියක් ක්‍රියා රාශියක් තියෙනවා. මේ ක්‍රියා රාශියම ඔක්කොම සංකත සංකත කියන වචනේ දක්වන්නේ සංකත. සංකත කියන්නේ අර කුසල කම්මේ ක්‍රියාව කිරීමට හේතුපාදකෝ ක්‍රියාදාමයේ කියන එක. එතකොට මේ සංකත දුක කෙනෙකුට අත්දකින්නට වෙන ඕනෑම කුසලයක් වෙනකොට. දැන් අපි හිතමු අපරාධ පුරේ යනවා කියලා ඒ නනකම් ඉතින් විශාල දුකක් විඳින්න දෙනවා. ගියාට පස්සේ විශාල දුකක් විඳින. අපිට හොඳින් ධම්ම දේ යනවා. ඉතින් යනකොට යන්නේ ඉස්සෙල්ලා විශාල දුකක් විඳිනවා. යනකොටත් විශාල දුකක් විඳිනවා. මේක සංකත දුක. ඒ කියන්නේ ඒ කුසල ක්‍රියාව කිරීමට මුලින් ඒකෙන් ගේම කුසල ක්‍රියාව කරන්නට බෑ. කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒ කටයුතු සම්පාදනය කිරීමේදී මුලින් පහළ වෙන මේක මේක තේරුම් ගන්නවා මේක දුකක් කියලා. ඊළඟට දාන දෙන්නේ ගුණා මේ දැස්සින් දුකක් විඳලා තමයි මේ වැස්සෙන මේවා අර එමෙතෙන් දැස්සින්ට ආවේ. ඒක සපක් නෙවෙයි. තවස්ස මෙතන තියෙන දුක්ඛ සත්‍ය කියලා. එතකොට ඒක තමයි තේරෙනවා මේ දාන දෙන නිසා ඕනෑම කුසල අකුසල කර්මයක් කරන එකට තියෙන දුක්ඛ සත්‍ය ඇතිවීමක් කියලා. එතකොට මේ මේ විදිහ දානයේ දීම තුළින් කුසල ක්‍රියාවක් සිදු වෙනවා. අපසලයක් වෙන අපසල කර්මයක් කරනවා. මේ කුසල කුසල කර්ම සංස්කාර නිසා නැවත ඉපදීමක් වෙනවා. ඒක නිසා මෙතන දුක්ඛ සංදේශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලා තේරුම් ගන්න. ඒකට දුක්ඛ සත්‍යයක් මෙතන තියෙනවා දුක්ඛ සංදේශක්තියක් කියනවා. ඒකට සංකත වශයෙන් මේ කර්මය කුසල කර්මය කිරීමේදී පහළ වූ මේ දුක්ඛ සත්‍යය නැවත නැවත දුක් ඇතිවීමට හේතු වෙන නිසා ඒකම දුක්ඛ සංදේශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම කුසල කන්නේ කිරීමේදී ඇති වූ දුක්ඛ සත්‍යම අනාගතයේදී දුකක් ඇති කර දීමට හේතු වන නිසා දුක්ඛ සමුදය සත්‍යයක් මේ ආකාරයෙන් දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් මේක දකින. මේ දකින ක්‍රියාදාමය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය. ඒ කියන්නේ මාර්ග සත්‍යයක් බවට පරිවර්තනය වෙනවා. එතන එතකොට ආර්ය සත්‍ය තුනක් දුක්ඛ සත්‍යයක්, සමුදය සත්‍යයක්, මාර්ග සත්‍යයක් කියන ආර්ය සත්‍ය තුනේ ක්‍රියාදාමය සමන්ත අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එන්න මේක පස්චේක්ෂා කරන නිසා මෙන්න මේ මාර්ග සත්‍යය මෙතන මේ විදිහට වැඩ කරන දුක්ඛ සත්‍යය මෙහිමයි සමුදය සත්‍යය මෙතන මෙහිමයි කියන්න පුළුවන් කියන අවබෝධය තමයි තියෙනවා. මේක දුක්ඛ සත්‍ය, මේක සංවේ සත්‍ය, මේ ඔක්කොම අතහරින මේ එකකින්වත් මට වැඩක් නැහැ කියලා අතහරින්න පුළුවන් වුණොත් එහෙම හිතේ නිවිලාමකට සිතපත් වෙන්නත් පුළුවන්. ඒ සිතේ නිවිගියොත් එහෙම ඒක සංස්කාරයක් ඒකත් අනිත්‍යනාත්මයි කියලා අවබෝධය තුන තේ සංස්කාර ධර්මයන් නිරුද්ධ වීම නිවනට සිතේ වෙලියුමක් පත්වන්න පුළුවන්. හැබැයි අර කලින් කියවාසියම පාරමී සත්‍ය දිනලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපි සිහිපත් කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට දාහේ දීමෙන් ලැබෙන කුසල ශක්තිය වගේ එකක් නෙවෙයි නෙමෙයි. මෙතෙන්දි ලැබෙන විදර්ශනාමය විදර්ශනා භාවනාවේ පුණ්‍ය ශක්තිය. මේ විදර්ශනා භාවනාවේ පුණ්‍ය ශක්තිය තමයි ලෞකික සැප සම්පන්න මොනවත්ම දෙන්නේ. එදින්ම නිවන් ලබා දීමට හේතුන කුසලයක් තමයි ඉදින් සිදුවන්නේ. ඒ නිසා දානයක් දීලා නිකන් මේක නිවනසට දේවා කිව්වට කවදාවත් නිවන් ලබන්න සම්බන්ධන්නේ. ඔය විදිහට ඒ පක්ෂේ සාපල දෝන දිනසෙම සාකමන්ට අවබෝධ කරගන්නට පුළුවන් පක්ෂේ ලැබුණා කියන අන්න ඒක ඒ කුසල ක්‍රියාව නිවන් ලබා ගැනීමට කෙලින්ම උපනිෂ්ඨ වෙන කුසලයක් බවට පත් වෙනවා. ඊට අමතරව මේක පටිච්ච සම්පාදතෝ පටිච්ච සම්පාද ධර්මයන් වශයෙන් මේ පුණ්‍ය ක්‍රියාව අත්දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මේ කියන සත්‍යේස ඕම කෙනෙකුට කරන්න පුළුවන්න්නේ ප්‍රඥාව තියනවා නම් පමණයි. ඒ කියන්නේ ඒ නිසා අදවසින් මොකක්වත් ඉගෙනගෙන හරියට එකක්වත් කරන්නට බලන්න. ඒ ඔක්කොම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට පටිසම්පාද වශයෙන් කියන්නේ හේතු ප්‍රධානතාවයන් වශයෙන්. මේක අවබෝධ කරගන්නට. කියන්නේ දානෙ දීමට චේතනාවක් පහළ වුණා. මේක කරන්න ඕනේ කියලා සිතා. ඒක හේතුව. ඒක නිසා කායික වාචික මෙයා කළා ඒ ඔක්කොම පස්. එතනත් හේතු ඵල දෙකක් තියෙනවා. දානේ ගේන්නට ඕනේ කියලා හේතුවක් අදහසක් පහළ වුණා. ඒක හේතුව ඒක නිසා ගිනීමේ ක්‍රියාදාමයේ ඒක ඵලයක් වශයෙන් දුන්නා. දානේ පූජා කරන්නට ඕනේ කියන හේතුවේ චේතනාව පහළ ඒ හේතුවෙන් දානේ පූජා කළා. එතකොට එතනත් හේතු ඵල ධර්මතා දෙකක් පහළවන්නේ. මේ විදිහට කෙටියෙන් හේතු ඵල ක්‍රියාදාමයේ තේරුම් අරගෙන මේක බලන්නට ඕනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකට නගලා. ඒ කියන්නේ අවිද්‍යාව හේතුව සංස්කාර ඵලයි. අවිද්‍යාව නිසා කුසල කරන, විද්‍යාව නිසා අකුසල කරන, විද්‍යාව නිසා ධ්‍යාන උපදනවා කියන එක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කේ අදහස. එතකොට මේ ධම්මයේ දෙන විස අපි උදාහරණයක් කතා කරන ඕනෑම කුසලයකට මේක වෙදලා කතා කරනවා හිතා ගන්න පුළුවන් අකුසලයකට එහෙම හිතා ගන්න පුළුවන් එතකොට ඒ ධර්මෝදීමේදී අර මානසිකව පංචස්කන්ධ ධර්මයන් ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යෑමක් කර මෙතන වෙන මොනම දෙයක්වත් නැහැ එතකොට මෙතන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම තමයි නැත්නම් ඒ වැටීමේ නැතිවීම යාම තමයි මම කුසල කර්මය කළා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් කියන්නේ ඒක තමයි තමයි කියන්නේ. ඒ කියන්නේ ක්‍රියාදාමය තමයි මම කුසල කර්මයක් කළා කියලා කියන්නේ. ඒ මම කුසල කර්මයක් කළා කියලා කියන්නේ සංස්කාර ස්කන්ධය ඇතුළෙන් කරගෙන යන තමයි ඉතින් දෙකක් ඇතුළේ නැතිලා යන එක තමයි. එතකොට මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි කාරණා. ඒක නිසා මම කුසල කර්මයක් කළා කියලා අවිද්‍යාවෙන් බැස ගන්නවා. ඒ කියන්නේ මුලාවටපත් වෙනවා. ඒක නිසා ඒ මුලාව Tamanට දකින්නට පුළුවන්කම තියෙනවා නේද ප්‍රඥාව තුළ. මේක මේ අවිද්‍යාවේ හේතු වෙන හේතු නිසා මම මේ විදිහට කුසල කුසල කර්ම මම කළා මම කළා කියලා වැරදි වැරදි වැටීම අවබෝධයේ පිටර සිටිනවා කියන ඒ වැරදි අවබෝධය Tamanට තේරෙනවා. එතකොට Tamanට තේරෙන්න ඕනේ මම කුසල කර්මය කළා නෙවෙයි මගේ කුසල කර්මය කළා නෙවෙයි. මම මේ කුසල කළක් නෙවෙයි. කුසල කර්මයක් නම් තියෙනවා. නමුත් කුසල කර්ම කරන මම හෝ ආත්මයක් හෝ ජීවියක් වශයෙන් සත්‍යයක් වශයෙන් ගන්න තරම් කිසිම එකක් නැහැ. ඒක තේරුම් ගන්න. කියන්නේ කුසල කර්මයක් තියෙනවා සංස්කරණය දැස්වීමක් තියෙනවා. අපි සංකරණ දෙකෝ පිටේ තස්ම සංඛාරාති උච්චන්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ කුසල කුසල කර්ම වල සංස්කාර කියන්නේ රැස් වෙන නිසා, රැස් කෙරෙන නිසා. රැස් කරනවානේ රැස් රැස් කෙරෙන නිසා කියලා මම ප්‍රකාශ කරේ. රැස් වෙනවා, රැස් කෙරෙනවා. ඒක නිසා තමයි අපි මේවට කර්ම සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ කර්ම සංස්කාර රැස් වීමක් නම් තිබෙනවා නමුත් ප්‍රස් කරන පුද්ගලයෙක් නෑ. මේක දන්නේ නැති අවිද්‍යාවත් කෙනෙකුගේ සිත තුළ තියෙනවා. මේ අවිද්‍යාව නිසාම මේ කුසල කුසල කුසල දාන්නේ පුණ්‍ය ක්‍රියාවෙන් කුසල කර්ම කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා ලෝක සත්‍ය ප්‍රාර්ථනා කරනවා දිව්‍ය ලෝක සප්ප සම්බන්ධ දේවා ස්වර්ග සප්ප සම්බන්ධ දේවා මනස සප්ප සම්බන්ධ දේවා සුභතිගාමී වේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා කරනවා එතකොට මේ ප්‍රාර්ථනා කරන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් කුසලයක් කිරීම සම්බන්ධයෙන් පහළ කරගෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ම ප්‍රාර්ථනා කිරීමක් කරන්නේ ඒක නිසා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා රූපං රූපත්ථ සංකතං අபிසංකරණ වේදනා වේදනාත්ථ සංකතං අபிසංකරණ දෙ ඒ වගේම දක්වන තියෙනවා සංඥා සංඥාත්ථ සංඛාරේ සංඛාරත්ථ විඥානේ විඥානත්ථ සංකතං අபிසංකරණ දෙ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මයන් වැරදි විදිහට ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන මම හෝ මගේ ආත්මය වශයෙන් හෝ අරගෙන එවැනිම දේවල් ලැබෙන දේවල්ම රැස් කරනවා. රූපයෙන් උපාදාන කරන රූපයෙන් ලැබෙන දෙයක් රැස් කරනවා. වේදනාව උපාදාන කරන වේදනාව ලැබෙන දෙයක්ම රැස් කරනවා. සංඥා සංකාර විඥාන කියන සිසුස් කන්ද ධර්ම උපාදාන කරගෙන ඒවමයි මේ රැස් කරන්නේ. ඒකට මේක දැනෙන්නේ නැති අවිද්‍යාවක් තියෙනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්ම රැස් කළා නම් ඒකේ විපාකයක් වශයෙන් ලැබෙන්නේ පංචස්කන්ධ ධර්ම. පංචස්කන්ධ ධර්ම ලැබෙනවා කියන්නේ කෙලින්ම පංචස්කන්ධයන්ගේ පැවැත්මම දුකක්. ඇති වෙන එකම දුකක්. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුකමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඒක දැනෙන්නේ නැහැ අවිද්‍යාව. ඉතින් මේ විදිහට විද්‍යාකාරයෙන් අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය තියෙන අවශ්‍යයක් මෙතන. මෙන්න මේ අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙච්ච නිසා ඒක හේතු වුණා. ඒ හේතු ඵලයක් වශයෙන් මේ සංස්කාර ධර්ම රැස් වෙනවා. කුසල වේවා අකුසල වේවා ඕන එක දැනකට ඒක ඒ රහසේ කියන්නේ කුසල අකුසල කර්ම රැස් කරන්නේ නැති ඒ කියන එකට මේකට තරමක් දුරට හරි දැන් හැඟීමක් ඇති වෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය සත්‍යෝ කුසල මහාන වශයෙන් අයින් උපාදාන කරගෙන කරනවා. රහත් එක්ක කෙනෙක් කුසලයක් කරන්නේ නැහැ, අකුසලයක් කරන්නේ නැහැ. ඔතන ඒවා කොහොම ක්‍රියා මාත්‍රෙ විතරයි. ඒක කුසල වැඩ කරනවා. ඒ වගේම කින්නස්සෙන්නේ නැහැ බෞද්ධයන් ගැටපැසියන් වගේ. ඒක බුදු ක්‍රියාදාමයක් තමයි. එතකොට මේ සිදුවන්නේ අර සිතේ තියෙන යථා අවබෝධය තුළින් මේ කර්ම සංස්කාරය සිතින් ප්‍රහාණය කරනවා. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධෝ කියලා අවිද්‍යාව විරුද්ධ කරන සංස්කාර නිරෝධ අවිද්‍යාව නිරෝධය කියන සංස්කාර නිරෝධයෙන් සිතපත් කරගෙන සිටින නිසා මේකක්වත් උපාදාන කරන්නේ. එතකොට ඒක භව ශක්තියක් බවට පත්න්නේ උපාදාන පංචය බහුව කියන්නේ උපාදානයේ තියෙන භව වෙන කර්ම භව වෙන මේ කර්ම භව ශක්තියකට මේක පරිවර්තනය වෙන්නේ අනිත්‍යයට මේවා කර්ම භව ශක්තියට පත් මේ කර්ම භව ශක්තියට මේ කර්ම සංස්කාර පත් වුණාට පස්සේ භව පත්‍ය ඥාති භවය නිසා ජාතියෙන් නැතිනවා. ජාතියෙන් නැතිනවා කියන්නේ නැවත නැවත දුකේ ඉපදිනවා කියන්නේ. නැවත නැවත ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ආදී විවිධ දුක් ගැට උපදවා ගැනීමට මේක හේතු වෙනවා කියන එක. එතකොට මේ සත්‍යය නොදන්නා මේ කියපු කරුණු නොදන්නා ඔක්කොම හේතු නිසා මේ කුසල කුසල කර්ම කියන සත්‍යවල ධර්ම පහළ වුණා. එතන හේතුඵල දෙකක් ක්‍රියාත්මක වන්නේ. එතකොට එක හේතුවක් අයින් කළා නම් ඒ හේතුවක් නම් ඒ හේතුවන්නේ හේතු පිට අයින් කළා නම් ඵල ධර්මය අයින් වෙනවා. අද ඉතින් මස්මේ සති ධම්මෝති මස් උපාදා ඉදම් උත්පාදේති. මේ හේතුව තියෙනකොට මේ ඵලය තියෙනවා. මේ හේතුව උපදිනකොට මේ ඵලය උපදිනවා. ඉතින් මස්මේ මසතේ ගන්නව හොතේ. මේ හේතුව නැත්තම් මේ ඵලය නැහැ. මස්ස නිරෝධය ඉදම් නිරෝධයති මේක මේ හේතුව නිරුද්ධ වුණාට පස්සේ මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ හේතුඵල ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරයේ තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් මේක සාමාන්‍යයෙන් ප්‍රඥාව නැති කෙනෙකුට තේරුම් ගන්නට බෑ. මේක මේ දානමය පුණ්‍ය ක්‍රියාව හෝ කවර පොන්ද ප්‍රසපසලා කුසල කර්ම කර්මයක් මේ දෙයට හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් දකින්නට පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ හේතුඵල ක්‍රියාදාමයේ වශයෙන් දකින අවස්ථාවේ පහළවන නාම රූප ධර්මයන් හේතුඵල හේතුඵල හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. ඒකට හේතුඵල වශයෙන් ඒක දකිනකොට සමන්ද තේනවා මෙතන සත්‍යෝ නෑ ආත්ම නෑ මම කියලා ගන්න දෙයක් නෑ කියලා. මේ හේතුඵල වශයෙන් හරියට මේවා දැක්කොත් එහෙම ඔය සර්වසමුද්‍රයෙන් යෝධම්මා හේතුඵලව කියනකොටම සෝවාම යමක් හේතුන් හදගත්තා නම් තේ සංහේතන් තථාගතෝ ආහ ඒ බුදුරජාණන් වහන්සේ මේ හේතු ටික කියනවා. ඒ සංචයෝ නිරෝධෝ හේතුන්ගේ නිරෝධයත් ප්‍රකාශ කරනවා. මේක කියනවා ශරීරම කරන් හඳුරෝ ඒ අය මේ කාලෙම සෝවන්න. එතකොට මේ හේතුඵල ක්‍රියාදාමයේ හරියට දකිනවනම් මේවා හේතුව නිසා මේ විදිහට හටගන්නවා. මෙන්න මෙන්න මේ හේතු කියලා දකිනවා. හේතු නිරෝධා පරිණතෝදෝ මේ හේතු නිරුද්ධ මේ ඵලය නිරුද්ධ වෙනවා කියන එක දැක්කොත් චිත්ත නිරෝධයකටපත් වෙනවා. ඒ නිරෝධයට පත්නා කියන්නේ සිතේ ඔක්කොම දේවල් නැතුව නිරුද්ධ වෙන එකයි. ඒ නිරුද්ධ වෙන ගියාට දිය ධර්මයක් මේ කච්චේතුප්පල දෙකක් මේකත් නිරුද්ධ වෙන සංස්කාර ධර්මයක් කියලා කිව්වා. එතනදී වත් කෙනෙකුට වෙනස්පත් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂා කරන කිරීම තුළින් විවිධ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂා කරනවා. කෙනෙකුට නිවන සිතපත් කරගැනීමට ඒ ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව මේ පාදක කරගන්නට හැකියාව තිබෙනවා පාරමී ශක්තිය තිබෙනවා මේ ආකාරයෙන්ම ගෝ කියන්නේ පුළුවන් පස්සේ විශ්වාස කරන ආකාරය දැන් අපි මේ තුනක් හතරක් පමණයි ප්‍රකාශ කළේ අනිත්‍ය වශයෙන් දකින එක දුක් වශයෙන් දකින එක අනාත්ම වශයෙන් දකින එක මම නෙවෙයි මගේ නෙවෙයි මම මේ කුසල කර්මය කරන්නේ මේක දැන් මෙයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ දක්වා කියපු කර්ම වලින් අනාත්ම වශයෙන් පස්සේ විශ්වාස කරන්නේ කොහොමද කියන කාරණාව Taman තේරුම් ගන්නවා විශේෂයෙන්ම ඒ දානේ පූජා කරන පිළිගන්නා ඉන්නාම කවුරු හරි බුදු කෙනෙක් හරි පසේ බුදු කෙනෙක් හරි රහත් කෙනෙක් හරි කවුරු හරි ඉන්නම් ඉතින් සංසාරෙත් කලින් පාඩකල දෙනවා දෙන දේ පිළිගන්න කෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම අනාත්ම ධර්ම වශයෙන් දකින්නට පුළුවන් දෙයක්. තමන්ගේ කය සාසිතත් සමාන ධර්මයි ඒ වගේම පිළිගන්නාගේ දේවල් සමාන ධර්ම වශයෙන් දකින්න පුළුවන් මේ විදිහට ඒක දැක්කොත් එහෙම ඒ අනාත්ම දර්ශනය තුළ කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා ඊළඟට මේවා චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. මේ දක්වා කියපු කරුණෝනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ තුලින් මත කරගන්නේ කොහොමද කියන කාරණාවත් අවබෝධ වෙ යුතුයි. ඒ කියන්නේ මේක දුක්ඛ සත්‍යයක් කියලා මෙතන දුක්ඛ සමුදය සත්‍යයක් කියන එක. මේක මේක තේරුම් ගැනීම මාර්ග සත්‍යයක් කියන එක. මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමෙන් තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නේ කියන අවබෝධය මාර්ග සත්‍ය මේ හැම අවස්ථාවෙදීම පංචස්කන්ධ ධර්මයෙන් ඇතිවෙ කියලා කියන්නේ ඒ කියන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ඇතිවීම ප්‍රතිමන තියෙනවානේ මේ පංචස්කන්ධ ධර්මයන් දෙස හරවතේ වෙලා දැකලා මේ තමයි මගේ රූපස්කන්ධේ මේ තියෙන වේදනාව මේ තියෙන සංඥා මේ තියෙන සංඛාර මේ තියෙන විඥාන මේ පිළිබඳ මේ විපස්සේසක් කරන එකක් තියෙන මේ අවස්ථය තියෙනවා පවතිනවා නැතිනම් මෙතන මොකක්ද ඉතුරුන්නේ මම මගේ කියලා ගන්නට කියලා හරියට අත්‍යශේෂ එකක් දැක්කොත් එහිදී වුණත් ඇති වෙන ඒ නිරුද්ධ වී යන පව අනිත්‍යනාම දර්ශනයක් කියන අවබෝධය ඇති වෙන විටම නිවන සිතපත් වෙන පරි අවස්ථාවේදී සිදුවෙන සිතපත් වෙනවා. ඒක නිසා මේ ආකාරයෙන් කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. මේ වශයෙන් කියපු ගමන් තේරෙන කාරණා නෙවෙයි නැවත නැවත නැවත නැවත විමසන්න නුවණින් කල්පනා කරන මේ ඔයගේ නුවණේ ප්‍රමාණය යම් තාක් දුරටද ඒ තාක් දුරට තමයි මේ කරුණ තේරෙන්නේ. දැන් ගොඩාක් ප්‍රඥාව තියෙනවා ගොඩාක් තේරෙන ටිකක් ප්‍රඥාව තියෙනවා ටිකක් තේරෙන ප්‍රඥාව නැත්නම් තේරෙන්නේ නැහැ එතකොට මේක අද හිතුවට වැඩිය හිතින් දැනගොට ඔයිට වැඩිය තියෙනවා. ඊට වඩා තමයි තව සමානකින් දෙකකින් තව තවත් නුවණින් කල්පනා කරලා කරලා අවබෝධ වුණොත් දැන් හිතුවට වඩා අවබෝධයෙන් තිබුණාට වඩා අවබෝධයක් එදාට අත්පත් තියෙනවා. ඒක නිසා මේ ධර්මයේ නුවණ නැවත නැවත හිතේ සාවිම සංසා බැලිය යුතු ධර්මයක්. ඒකේ කීව කරුණ එහෙමයි ඒකට පිළිගන්නේ මේකට ඒකාන්ත වශයෙන්ම නිරෝධ සනසීම මේ ප්‍රසවාසයෙන් හේතු වෙනවා කියලා අසනවා. එසේම මේ අපිට ශාසනය කළා මේ ගම් ශාසනාව මෙතන නිම කරන්න අපි කිව්වේ දානයක් දීලා පස්සේ සාපදේතු ආකාර ටිකක්. හොඳයි අපි ඉඳලා පාසල් මොකද දෙවියන් දෙන්නේ ආපාසල් තමයි බුම්මට්ටා දේවානාලා කියන පාඩේ යන ආපාසල් තමයි බුම්මට්ටා දේවානාලා මහින්දා පුණ්‍යන්තමනි මොදිතා ජනගපස් ආපාසත්තාන බුම්මන්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං මොදිස්සා ජනන පන්දේශනං ආපාසත්තාන බුම්මන්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං මොදිස්සා ජනන පන්සෝම්බ්‍රාන්ති මනාපුඤ්ඤ කර්ම සාසනිකං නාපුඤ්ඤ කම්මේන මානෝදාය සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන හෝතු සම්බුද්ධා පමුච්චතෝ මේ කුසීලෝ කුසල සත්‍යං මේ ඔබ මෙලේ හබදසර සේවා පරිලෝහප්ත සත්ත්ව සේවා නිසංසින්න මේ කුසල හේතු කුලස්සේ වේවා බුදුමෝදන සේවිස නිච්ඡං වද්ධාපතාය නෝචත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නියත අසෝ නිබ්බාන සම්පත්‍ති නාතේ සමින්දතු සුපති වාසසතිවා